ඊළඟට අවසරයි ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා පින්වත් ස්වාමින් වහන්සේ ෂණිකව ඇතිවන ද්වේෂයෙන් මිදෙන්නේ කෙසේද? ද්වේෂය ඇති වී වේලාවකට පසුව එය තීරේ. ද්වේෂය ඉතින් ඇති වෙන්නේ සිහිය ඒ වෙලාවට නැති නිසා සහ තමන්ගේ මාන්නය ඊළඟට තමන් දේවල් දැඩිව උපාදාන කර ගැනීම ලෝකයේ සම්බන්ධව ආකෘති හදාගෙන ඒවා තුල හිර වෙලා ඉඳීම ඒ වගේ සම්පූර්ණ ද්වේෂය මතුවෙන්න ප්‍රධානම වෙන්නේ තමන්ගේ අනුවණකමමයි. ඒ කියන්නේ අඥාන විදිහට අපි ලෝකෙට ආකෘති හදනවා. ඒ ආකෘති තුල ලෝකයා ඉන්න ඕන කියලා අපි හිතනවා. සමහරට තමන්ටවත් එහෙම තමන් හදාගත්තු ආකෘති වල ඉන්න බෑ. නමුත් අනිත් අය ඉන්න ඕන කියලා අපි හිතනවා. අන්න එහෙම දැඩිව එල්බගෙන ඉන්නවා. ඉතින් ඒක අනුක්‍රමයෙන් පුහුණු කරන්න ඕන අපි කරපු දේශනා හතක් විතර ඇති අන්තර්ජාලයේ ද්වේෂය දුරු කරන ක්‍රම කියලා. අපේ වෙබ්සයිට් එකෙත් ඒ ටික දාලා ඇති. අවශ්‍ය නම් ගිහිල්ලා අහන්න පුළුවන්. එතකොට විවිධ පැති වලින් අපි කල්පනා කරන්නට ඕනේ ද්වේෂසිතේ තියෙන අනර්ථය. එහෙම කල්පනා කරලා ටික ටික එතනින් මිදෙන්න ඕන. ප්‍රධාන වශයෙන් අපි තේරුම් ගන්නට ඕන අනුන්ගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි මේ තරහ එන්නේ. අපි වැරදි විදිහට දේවල් දිහා බලන නිසා. ඒ වැරදි විදිහට බලන්න පෙළඹෙන්නේ එක්කෝ යා කරන වැරද්දෙන් මට ප්‍රශ්නයක් වෙනවා කියලා හිතනවා. එහෙම නැත්නම් යා මේක නොකළ යුතුයි කියලා හිතනවා. එහෙම නැත්නම් අපි සත්භාවයන් උපාදාන කරගෙන මේක මෙහෙමම වෙන්න ඕන කියලා ලෝකෙට ආකෘති හදාගෙන තියෙනවා. ඔහොම විවිධ පැති වලින් අපි නිකන් බොළඳ ආකෘති වල එල්බගෙන තියෙනවා. ඉතින් ඒ හැමතැනකම තියෙන අනෝනකමයි. ඉතින් ඒක ගැන ටිකක් ਵਿਚාරපූර්වකව ටික ටික හිත හිතා කල්පනා කර කර ප්‍රඥාව අවදි කරගන්න, සිහිය උපදවා ගන්න, මනස පුහුණු කරන්න. අපි අර අභ්‍යාසයක් කියේ දවසකට ටික වෙලාවක්වත් විනාඩි 5ක් 10ක්වත් වෙන් කරගෙන රාත්‍රී කාලයේ අද දවසේ තමන්ගේ මනසට තදින්ම දැනුණු මනෝභාවය මොකද්ද කියලා මොකද්ද එහෙම ඇති වෙන්න හේතුව කියලා විමසන්න කියලා. ඒ අභ්‍යාසය පටන් ඊට පස්සේ දෛනික ජීවිතයේ ද්වේෂය මතුවෙනකොට අර අභ්‍යාසය තුළ තමන් විවරණය කරගත්තු කරුණු උදව් කරගෙන වහාම සිත වෙනස් කරන්න උත්සාහ කරනවා. එකපාරට වෙනස් කරන්න බෑ වෙනදා අපි කෝපය ඇති වෙලා පැය භාගයක් දුක් විඳිනවා නම් ඒක විනාඩි 20කට 15කට 10කට 5කට විනාඩි දෙකකට විනාඩියකට තප්පර ගානකට අඩු කරගෙන ඇවිල්ලා කෝපය මතු වෙනකොටම එය හඳුනාගෙන දුරු කරන තත්ත්වයට කාලයකදී පුහුණු කරන්න පුළුවන්. ඒ විදිහට අභ්‍යාසගත වෙන්න.